ධර්මානුශාසනාව තුළ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ගයි ගිය පාර ගිය දහස්පතින්ද වෙනතුරු අපි කතා කළේ නිරෝධ සමාපත්තිය ගැන ඒ නිරෝධ සමාපatti කතාව තුලින් අපි විශේෂයෙන්ම පෙන්වුවා අනාත්මීය අයිතිවාසිකමක සත්‍ය ලෝතර බුදුරුන්ට පවා සාධාරණ. ඒකට ඒ අනාත්මීය අයිතිවාසිකම ASCII අපට ලාභ ලැබෙන පැත්තකුත් ඒකේ අපි කියන්නේ. මොකද්ද? ලෝතර බුදුරේ සම්මා සම්බුද්ධ ඥානය ලබාගෙන උන්වහන්සේ ඒ ඥාන මත ඥානය මත පිහිටාගෙන උන්වහන්සේ සිත නවත්තන සිත නවත්තනවා සිත නවත්තල නැවත සිත එන තැනට ආ යම් කිසි ශාස්ත්‍රීය විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ඒකාශ්‍ය පවත්තමින් නැවත සිත මතුවෙන තැනට ඒකේ සංවිධානය කරගන්න ඒක උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය මත කෙරෙන වැඩ. ඒක උන්වහන්සේට ඒක කරන්න බෑ. හැබැයි ඒ ඈ ආ දැන් සිත නවතිනවානි මහත්මයා නිරෝධ සමාපත්තියේ සමාධින අවස්ථාවේ ඒ උත්තරමයා අර වේදනාව දැනෙන ගතිය නවත්තන ඒ එයින් අයින් ඒක උන්වහන්සේලා පුරුද්දට කරන වැඩක් අපිට බෑ කරන්න. එතනින් මෙහා ක්‍රමයෙන් සිටේ වේග අඩු වී ගියලා සම්පූර්ණම නෝ. සිත වැඩ කරන්නේ. නැවතත් සිත වැඩ කරන්නේ ඈ මුකුත් ඒ මුකුත් දැනෙන්නේ නැහැ. ඒකයි සිත නවතුනා. ඇයි සංඥා වේදිත නිරෝධය කිව්වහම වේදනාව දැනගන්නා උනන්දු අයින්නේ. එතන ඉඳලා ඒක ක්‍රමෙන් අධිවි යාම කියනවා. දැන් ඒක දැන් ඒ බුද්ධ ඥානයේ තියෙන මහා බල සම්පන්න අයිතිවාසිකමක් හැටියට ඒක මෙලොව වශයෙන්ම උන්වහන්සේලා පෙන්නනවා. එතකොට අපේ ජීවිතේ මේ අප විසින් බලාපොරොත්තු වෙන හාස්කම් හාස්කම කිව්වහම අපේ ලාභය. අපි එදා කතා කළේ මොකද්ද? යම් කිසි කෙනෙක් ගුණ ධර්මවල සමාජයේ ජීවිතය හඳවාගෙන ඉඳිවි. ගුණ ධර්ම කිව්වහම අර තමාගේ සිත ප්‍රමාණ ඉක්මවපු රත් වීමට පත්න වෙන පැවතුම් වලට ගුණ ධර්ම කියන්නේ. දැන් ලෝතර බුදුවරයෙක් කළේ රත් වීම උන්වහන්සේ ඒක යම් කිසි සීමාවකට ගෙනා. ඒකට අන්තිමට උන්වහන්සේට පුළුවන් වුණා සම්පූර්ණම රත් වීම නිවන කෙරෙහිට වඩා හදාගන්න. ඒක නිසා කෙලෙසුන් නැසවා කියලා අපි ඒකට කිව්වා. ඒකට දැන් ගුණධර්ම පුරනවා කියලා කිව්වේ අර තමගේ සිතේ අධිකව නැගී එන්නා වූ යම් නොයොසිදී වත් තත්ත්වයන් වදින රත් වීමක් වේදනාවක් වෙන මේ වේදනාව මතු කරන්නා වූ රත් වීම තමයි අපි ගුණ ධර්ම ඒ ඒ ධර්මයේ ගුණයි කියලා කතා කරන්නේ ගුණ ධර්මය කියන්නේ ඒක යම් දැරීමක් තමාට ගුණ දෙනවා නම් ඒකද කියනවා ගුණ ධර්ම එතකොට ගුණ දෙන ධර්මයේ මොකද්ද රත්නවි සිත පවත්තන ධර්මයට එයාට ඒකෙන් සංසිද්ධියක් ලැබෙනවා ගුණයි ඔන්න ඕකට ගුණ ධර්ම කියලා කියනවා ඒකේ ಗುಣධර්ම පුරාපු පුජ්‍යලයා. මේ ජීවිතයේ යම්කිසි අයිතිවාසිකම් ඔහු තුල පවතිනවා ඒ කොයි අවස්ථාවේද එයා මරණයටපත් වෙන අවස්ථාව අපිට බෑ නිරෝධ සමාපත්තියටපත් වෙන්න සමාධි මරණයටපත් වෙන අවස්ථාවේදී අර <clears throat> නිරෝධ සමාපත්තියටපත් වීමේ අර සම්පූර්ණ අයිතිවාසිකම අර චිත්ත විරෝධයෙන් පස්සේ සියල්ල ඒකට බාර දුන්නා වගේ අපේ ආස්වාද ප්‍රසආස නැවතුණාට පස්සේ ඒ අන්තිම කුස්ම අවස්ථාවේ අපේ රසකල්ප අයිතිවාසිකම් වලට බලය සම්පූර්ණයෙන් පැවරේ අපිට බෑ හොඳ හිති සිතිවිලි අවස්ථාව හිතන්න සිතාපු හොඳ හිතිවිලි වැඩ කරන වෙලාවේ එතකොට ඒකෙනුත් මේකෙනුත් අපිට පේනවා අනාත්මීය අයිතිවාසිකම උඩ පවතින්නේ හොඳ වටිනා අයිතිවාසිකම්. මොකද්ද? ඒ සමාජ ජීවිතයේ යහා මගට නැත්තම් යහවත් අයිතිවාසිකම් ලැබෙන විදිහට සමාජ සංවිධානය කරගන්න ඕන නම් අර සමාජ ගුණදෙන ධර්ම පවත්වමින් හුරු කරගත්ත හැටි ඒ පිළිබඳව වගකීම ඒ ධර්ම බාර ගන්න හැටි අපි ගිය පාර දේශනාවේදී විස්තර කරලා අවසන්. ඒකට ඒකටම යාබදේ. ඒකටම යාබදේ කිව්වම ඒකේ තවත් සුළුමල පෙන්වන ප්‍රශ්නයක් තමයි ඊළඟ. මේ විශාක හැවුවේ මොකද්ද? මේ වේදනාව මේ වේදනා වේදනා කියලා අපි කතා කරනවා. මේ වේදනා වර්ග කීයක් තියෙනවා? එතකොට ඒ වේදනා වර්ගය කිව්වහම සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් නෙමෙයි මේ කතා කරන්නේ. සැප දුක් මධ්‍යස්ථ වශයෙන් නෙමෙයි මේ වර්ග කියන්නේ. මේ කී කී පැත්තකින් මේ වේදනාව මතුවෙනවාද? අන්න ඒ විදිහේ පිළිතුරකටයි මේ ප්‍රශ්නේ. ඒකට ඒ පෙන්නනවා කායික වේදනා චේතසික වේදනා කියලා දෙකක්. කායික වේදනා චේතසික වේදනා. ඒකට දැන් මේ වේදනා දෙක උඩ අපිට තීරණය කරන්න පුළුවන් යම් කිසි සම්බන්ධ අර කලින් ඉගෙනගත්ත දැනීම එක්ක මේක සම්බන්ධ කරනකොට මේ වේදනා වර්ග දෙක තමයි මුළු ලෝක ධාතී සියල්ල කල්ලා තියෙන්නේ කියන එක තෝරගන්න පුළුවන්. අපි බුදු වෙන්නේ මොකටද? ඒ බුදු වෙන හිතන්නේ මොකද? පින් කරන්නේ මොකද? පින් කරනවා කියලා දැනගන්න කලින් මේ ඔක්කොම වින්දනවල විවිධ අයිතිවාසිකම් විවිධ අවස්ථා. එයම් කිසි කෙනෙක් බඳිනවා කියලා. එයා බඳිනවා කියන විග්‍රහය දුන්නේ මොකද? ඒ ශබ්දය අසාගෙන වින්දනයක් මතුවෙන. යම් කිසි වින්දනයක් මතුවෙනවා අර කියමන අප්‍රිය කරවන්න. ඒ වින්දනය නිසායි අර කියමන අප්‍රිය. ඒත් ඒ වින්දනය නැත්තම් අර කියමනේ අප්‍රිය භාවයක් නැහැ. ඒක බැනුමක් කියලා කියන්නේ නෑ. එයාට ඒක શબ્දයක්. එතකොට ඒකෙන් පෙන්නනවා මේ ලෝක ධාතුවේ සත්‍යම් පිළිබඳව සෑම නිපද වීමකටම සෑම හැලත්මකටම සෑම නිරූපණයකටම කොයි එකටත් වේදනාවයි මුල වෙනවා. Thank you. විශේෂයෙන් දේවල් අය අය වෙනස්කම් විශේෂයෙන් දේවල් විශාල වෙච්ච තාම ඒකක් නම් දෙක විතරයි මහත්මයා මං කිව්වේ. තාම මේකේ තේරිල්ලක් කලේ නැහැ. එතකොට මේ කායික කියන්නේ මොකද්ද? අපි කාය යන શબ્දයට දීලා තියෙන ක්‍රියාව කියන්නේ. ශරීරේ ශරීරය කියන පාලි වචනේ ශරීරය කියන શબ્දේ තියෙනවා. කාය කියන શબ્දයට අයිති ක්‍රියාව. එතකොට කායික වේදනා කියලා කිව්වම විශේෂ ක්‍රියාවකින් උපදවන වේදනා. හැම වේදනාවක්ම එක එක ආකාරවල වින්දන මතු කරනවා කරන්නේ ඒ ඒවට අයිති ක්‍රියා කරලා. ඒ ක්‍රියා වර්ග කළොත් ක්‍රියා හයක් තියෙනවා. බැලීම ඇසීම ආග්‍රහණය කිරීම රස විඳීම ස්පර්ශ කිරීම කල්පනා කිරීම කියලා ක්‍රියා හයක් වෙන්නේ. ඒ ක්‍රියා හය ඒ විදිහට වර්ග වුණාට පස්සේ ඒ ක්‍රියාවේ ඒ ක්‍රියාවේ විවිධත්වයක් මත වෙනවා ඒ ක්‍රියාවට ඒ ක්‍රියාව යෙදෙන ආකාරයට අනුව එතකොට ඒ ක්‍රියාවල් වලින් මතු කරන වේදනා විවිධාකාරවල තියෙනවා. ඒකට චේතසික වේදනාවේ කිය මොකද්ද? සිතේ ඇතිවෙන ඒක සුඛ හෝ දුක්ඛ අපි කියමු සුඛ සැප ලබා දීමට සමත් සද්ධා සතිවිරිය සමාධි ප්‍රඥා වලට ඇතුළත් කෙලෙස් වලින් තුරන් වූ සත්‍යයක් සිතේ ගොඩ නැගුණාට පස්සේ අපි ඒකට ගන්නවා සමාධි සිත නිදසුනක් සමාධි සිත ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් එක්ක තමාගේ සිත නිමිති වශයෙන් සම්බන්ධ නොවි අර ආස්වාද ප්‍රසවාස ඒකත් එක්ක ක්‍රියා කරනවා નિરાයාස. මේ අවස්ථාවේදී ඒ ආස්වාද ප්‍රසවාස මට්ටමේ සිත වැඩ කිරීමට යම්කිසි ස්පර්ශයක් අවශ්‍ය නිසා ඒක එසේ කෙරෙනවා. නමුත් ඒ සිත සපවත් උනේ චෛතසික ඒ සැප දීමට සමත් සමත් චේතන මේ চৈতසික ඒ සිතට එක්කාසු වුණාම ඒ চৈতසික බලයෙන් මතු කරන සැපය ඇතදී එයා ඒ চৈতසික ගොනුව සිතේ තබාගෙන නරක දෙයක් දැක්කත් අප්‍රසන්න දෙයක් දැක්කත් ප්‍රියජනක දෙයක් දැක්කත් එයාගේ සැපයට කිසි හානියක් නැහැ. එයාගේ සැපේ පවතින්නේ අර චෛතසික උඩයි. කුසල චෛතසික උඩයි හිත පවතින්නේ. ඒක නිසා එයාට බලන්න පුළුවන් ඕන හොඳ එකක් ඕන නරක එකක්. අහන්න පුළුවන් ඕන එකක්. ඒ වගේම නානවකාරවල ක්‍රියාවලට සිත යොදවන්න පුළුවන්. නමුත් මේ සිතේ සැපයට හානියක් ඒ සැපයට හානියක් නැත්තේ අර සිත සැපදීමට සමත් අර ධර්ම වලින් සම්බන්ධ කරගෙන ගොනු කරගෙන අ පටලවාගෙන මිශ්‍ර කරගෙන ඒකත් එක්ක පවත්තන නිසා ක්‍රියාව මොකක්ද සැපේ ආදුවක් දැන් මහත්තයා තේරුණා එක්තරා තත්ත්වයක් කියන්නේ සිටි සැප ලැබීමට සුසු තත්ත්වයක්. හ්ම්. ඒ වගේම ඈ ඕ යම් කිසි කෙනෙක් තුල නිරන්තරයෙන් පවතිනවා නම් දුක් විඳීමේ চৈতසික බලය ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ තියනවා නම් මිනිහට මේ පොඩ්ඩම හැවෙන්නවා කියන ජනය කියලා කියන්නේ අන්න ඒ වගේ හැම එකකටම මිනිහන් නොරිස්සුන් ගතියක් පහළ ඒ මොකද්ද? අර අර බලපෑම උඩ සැප විඳින්න තීනකෙන්වත් ක්‍රියාවෙන්වත් යට විඳින්න දෙන්නේ නැහැ මේ චෛත්‍ය බලයෙන්. එතකොට දුක සැප දෙකට මේ කියන දෙවදේ සංවිධාන වීමට මූලික උදව් ලැබෙන්නේ චෛත්‍යකවලින් කියලා අන්න අපට තේරුම් ගැනීමට පිළිගැනීමට ඒ සිටිවිල්ල එක්ක එක්කාසු කරන ධර්ම ස්වરૂප වලින් කියලා අන්න හොඳට ඔප්පු ඒ ඔප්පු උඩ අපි කලින් කතා කළා ಗುಣ ධර්ම කියලා පදයක්. ඒකද මේ ಗುಣ ධර්මයේ කියලා කිව්වෙ මොකද්ද? සිතට සැපදීම සඳහා සිතත් එක්ක සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන යම් ධර්ම ස්වરૂප වෙයි නම් අන්න ඒවා එක්ක සිත පැවැත්වීමට කියන ගුණධර්ම. එතකොට ඒ ගුණධර්ම চৈতසික ශක්තියන ක්‍රියාශක්තිය. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් මතුවෙන්න ඕන මේ ක්‍රියාවෙන් එන දුකෝ සප මොකක්ද? ශබ්දයක් අහනකොට ඒ ශබ්දය කටුක නම් ඒකට විරෝධය මතුවලා ඒ කටුක නිසා වින්දනයේ දුක. නමුත් චෛතසික බලය ඒ ඒ සිතේ පවත්වනවා නම් අර කටුකත්වය පිළිගන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. සැපේ තියෙන දේ කටුකත්වයේ තියෙන. අන්න ඒකයි චෛතසික වේදනාව කියලා. ඔන්න දැන් ඒක අපි මා හිතනවා වැටෙන්න ඇති. ඊළඟට දැන් මෙතන එයක් යම්බුරු පදනමකට බහිනවා. එතකොට මේ තනත්තාන කවුද මේ විශාකානවා දැන් අවස්ථා ඒ උපදින වේදනාවල වර්ග තුනක් තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා. ඒක ඉතින් කවුද දන්නා කාරණයක්. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ වේදනා තුනේ මේ සුඛේ දුක්ඛ විඳින අවස්ථාවේ දුක්ඛේ දුක්ඛේ සුඛමතින අවස්ථාවේ මේ කියන්නේ එයාගේ අවබෝධයක විග්‍රහයක් එයාගේ අවබෝධයක් ඉස්සරහට දාලා මේකට නිර්වුල් විග්‍රහයක් ධම්මදින්නා මෙහිණින් වහන්සේගෙන් බලාපොරොත්තු වීමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමද කරන්නේ. එතකොට මදහත් අවස්ථාවේදී සිත මදහත් වෙනකොට වේදනාව මදහත් වෙනකොට එතනත් සුඛයක් නැති වෙනවා ඒකෙත් දුක් අවස්ථාවක්. එතකොට මේක නිකන් පටලැවිලි සහිත ප්‍රශ්නයක් වශයෙන් අහනකොට හිතෙන්න පුළුවන්. සුඛේ මොකද්ද දුක්ඛය සුඛේ මොකද්ද සුඛේ? ඒකයි මේ අහන්නේ. සුඛේ මොකද්ද සුඛය? සුඛයේ දුක්ඛය තියනවාද? එතකොට දුකේ මොකද්ද දුකය? දුකේ සුඛ තියනවාද? මධ්‍යස්ත කමේ සුඛයක් තියනවාද ඒකේ දුකකුත් තියනවා එතකොට මේක අප අපේ ජීවිතවලින් ස්පර්ශ කරනකොට අපිට එකක් ඉස්සරහට ඉස්සලා ඉස්සරහට එන ඒ මොකද්ද හැම එකම අයිතිය තබා ගැනීමට මෙහෙම විය යුතුයි මෙහෙම කළ යුතුයි කියලා කියා ගැනීම තරම් මේ ලෝක ධාතුවේ මොකකවත් නැහැ. එහෙම තීරණයක් ගන්න පුළුවන්. සුඛයේ දුක්ඛේ තියෙනවා. දුක්ඛේ සුඛ තියෙනවලු. මධ්‍යස්ථකේව දෙකම තියෙනවලු. එතකොට දැන් ඒක වැටහෙන්න ඕන මේ ඒක තේරුම් යන්න ඕන ඒක ගැන සිටිය යුතු ආකාරයට සිතන. නැත්තම් ඒකට මේ දුක්ඛ ස්වરૂපයේ අසුඛ ස්වરૂපයේ ගත්තාම මේ සැප වේදනාව සැපයි කියන්නේ මොකද? ඒකයි පළවෙනි ප්‍රශ්නේ. සැප වේදනාවයි කියලා එකක් වෙන් කරගෙන ඒක සැපයි කියලා කිව්වේ මොකද? වේදනා හැම වෙලේම පවතින. මෙන්න මේ අපි ඉන්නා බව දන්නේ වේදනාව නිසා. වේදනාව දැනෙන්නේ නැත්නම් අපි ඉන්න බවක් අපිට දැනෙන්නේ. අපි ඉන්නවා කියලා දැනෙන්නේ අපට ලැබෙන වේදනාවලින් අපි විග්‍රහ කරනවා අපි ඉන්නවා. එතකොට මේ ඉන්න බව දනවන විග්‍රහ කළා දෙන්න. මේ වේදනාවේ සුඛ කිව්වේ කොකටද? සාතං වේදිතං. ඒකට පාවිච්චි කරලා තියෙන වචනේ මම බැලුවේ සාතං වේදිතං. මේ මනාප කමි මනාපේ මනාපයෙන් නිමින්න පුළුවන් මනාපේ කියන්නේ අකමැත්තක් නැති කුසලාගෙන ඉන්න පුළුවන් මට්ටම තමයි මේ මනාපේ කියන්නේ. සාදම් කියලා කිව්වේ තමාට ඒකත් එක්ක විරෝධයක් නැතු ඒ වින්දනයත් එක්ක විරෝධයක් නැතු ඉන්න පුළුවන් ඒ විරෝධය තමයි විරෝධයක් නැති එක තමයි සාතන් කියන්නේ ඒ මොකද්ද විරෝධය කියලා කියන්නේ ඇඹරෙන්න ඒක නවත්තන්න උත්සාහ ගන්න ඒකෙන් බේරෙන්න බේරිලා පැනගන්න පැයක නවත්තන්න ආදී යානාන ආකාරවල ඊට ප්‍රතිවිරුද්ධ දේවල් කරමින් ඒකෙන් බේරෙන්න හදන්න තරම උසුලන්න බැරි කමක් නැත්තම් උසුලන්න බැරි කමක් නැත්තම් අන්න ඒක සුඛ නමින් හඳුන්වන්නේ ඒක සුඛ නම් සුඛය කියලා කිව්වේ සුවය දෙමින් ක්ෂේත යනවා කියන්නේ සුඛ කියලා කියවේ ඒක. ඒ ක්ෂය වීම නවත්තන්න බෑ. මොකද්ද මේ කතාවේ තේරුම කියලා. ඒකත් දැන් අපි තේරුම් ගන්න ඕනේ. සුවය දෙමින් ක්ෂේත යනවා කියන එක කරන්නේ මොකද්ද? උසුලන්න බැරි කමක් මතු නොකර ජීවිතයාගේ පෙරලිය සිද්ධ වෙනවා. ඈ යාම ඔව් දුකක් නැත්තම් ඒ ඒ ඉතුරු වේදනාව තියෙන නිසා වේදනාව නැති වෙන්නේ නැහැ ජීවිතය අවසන් වෙනකම් උසුලන්න පුළුවන් වේදනා ලැබමින් ජීවත් වෙන එකට තමයි සුඛ කියලා කිව්වේ සුඛ කියලා කිව්වේ අර ස්වාභාවික ක්ෂය වීම නැති වී යම නවත්තන්න බෑ ඒක සිද්ධ වෙනවා නමුත් ඒ සිද්ධ වෙන්නේ ඒ කාල සීමාව විදිහට සිද්ධ වෙන්නේ පීඩාවක් දීලා නෙවෙයි. පීඩා නොදී ක්ෂය කියන්නේ. ඒකට ක්ෂය වීම නිරන්තර එකක්. ඒකට අපිට පේනවා ඒක අස්සෙන් පෙන්නනෝ සුවයක් උඩ සැනසෙල්ලෙන් හිටියත් මේ අවසානය කරා ගමන් කරන එක නවතින්නේ. මොහොතක් පාසා සිද්ධ වෙනවා. ක්ෂණයක් පාසා ඒ අය. නමුත් ඒ කාලය තුල ඒ කාලය අතරේ උඹ ඍදුමක් නොලබ උහුලන්න පුළුවන් මට්ටමින් ඉඳලා තියෙනවා. අන්න ඒකට කියනවා සුඛය. එතකොට ඒ සුඛ කියන ස්වરૂපේ සුඛයේ තිබෙනවා කියලා සුඛයේ ඉන්නවා සුඛය විඳින කියලා කිව්වොත් එම වේදනාව එම වේදනාවේ වේදනා මට්ටම පවතින තාක් එයා සුඛයේ ඉන්නවා. එයා දුක්ඛය ගැන කොයි වෙලාවද? සුඛය විපරිණාම සත්‍යයටපත් වෙච්චා කියන්නේ වෙනස් වෙනස් සිද්ධිය. <clears throat> විපරිණාම කියනකොට මාත්‍යා කලබල වෙනවා. මොනවාද අලුත් වශයෙන් නැද්ද දන්නේ කියලා. නෑ. වෙනසටපත් වෙනවා. සුඛය වෙනසකටපත් වෙනවා කියන්නේ දුකටපත්. ඒක වෙනස් වෙච්ච හැටි ඒ සුඛේ දුකේ තියෙන. ආන්න දැන් කප්පේකින් සුඛේ ඉන්නේ ඉඳලා සේවය සේවය මොකද ඔය ඒක වෙනස් නොවි යනවනම් මහත්මයා දිගටම සුඛ තමයි. යම් හේතුවක් නිසා හේතු අප්‍රමාදීන වෙනස් කරන. ඒක නිසා වෙනස් වුණොත් වැටෙන්නේ දුකටයි කියන එකයි කියන්නේ. තේරුණාද? ඒ කඩේ සිටින දරාගෙන පුළුවන් කියන්නේ සුඛේ. කටුක සිටිවිල්ල කටුකත්වය කියන්නේ අපි ගොරෝසු ශබ්දයක් ආවොත් ඒ ගොරෝසු ශබ්දය නිසා සිත ගොරෝසු නුනු අන්න ඒක සුඛයි සිත ගොරෝසු වෙනවා කියන්නේ මොකද්ද ඒ ගොරෝසු ශබ්දයක අපි විරෝධ හැඟීමක් පහළ කරගන්නවා ඒ විරෝධ හැඟීම උඩ තියෙන අර මුලින් කිව්ව රත් වීම වැඩි වෙනවා ඒ රත් වීම නිසායි අපට හුලන්න බැරි අසත්‍යමයි හුලන්නේ. එතකොට ඒ කටුක ශබ්දේ ගොරෝසු ශබ්දය නිසා අපි විරෝධයක් නැතුව හිටියෝ. අපි රත් වෙන්නේ නැහැ අපිට ඒක දුකක්. එනවා කටුක සිතිල්ල නෙමෙයි කටුක නිමිත්තක් කියනවා. ආකාරයේ ඒ හිත රත් ඒ නොසන්සුන් කමී කියන්නේ වෙන්න ඕන හරිය වෙලා එතකොට එතකොට විරෝධේ නැගී හිටලා මේක නවත්ත ගන්න බැරුව එයා නොසන්සුන් කමකටපත් වෙලා මේකේ શબ્දේ කියනවා මට උලන්නත් බෑ කියලා විරෝධයටපත් වෙලා උලන්න බැරි මට්ටමක් හිතේ ඒ අනුසාරයෙන් මම නැග්ගගත්ත එක දැන් යාට සිද්ධ වෙලා විඳවන මිනිහෙක් වෙලා තේරුණාද එතකොට ඒ తত্ত্বය නැතර චේතසික සුඛය කියලා කිව්වේ අතන සැපයට උදව් වෙන ගති ටික විතරක් හිතේ පවත්ත ගත්තොත් අර කියන අලෝභ දෝසමෝ කියන ධර්මදී පවත්ත ගත්තොත් ඒ මොන කටුකත්වයවත් ප්‍රශ්නයක් මොකද මෙයා කටුකත්වයටපත් වෙන්නේ නැහැ එයා සෞම්‍යත්වයේ ඉන්නවා ඒ සෞම්‍යත්වයේ ඉන්නකොට මොන්නම දෙයක්වත් මේ ලෝක ධාතුවේ දුක් වෙන්නේ නැහැ. නෑ නෑ අපේ පුළුවන් මේ ලෞකික සැප කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අයින් කරනකොට ඒක නිකන් සරස් ගාලා එනවා දැන් බොහොම ලේසි වැඩක්. ඒ කියන්නේ ලෝභය කියන්නේ ලෝභසිත අපි කියමු ලෝභසිත අයින් කරන කරනවා කියන්නේ බලාපොරොත්තු මුකුත් නැහැ. ඒක ලෝභය. බලාපොරොත්තු වෙන හැටි කියන්නේ. ලැබෙන තාලෙන් ලෝකේ ජීවත් වෙනවා ඒ ජීවිතේ ලැබෙන තාලෙන් පිළිගන්න. ඒක ද්වේෂණ කියන්නේ කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. දැන් අතට කුණු පාසලක් ගෙනත් දුන්නත් ආ ගත්තා. ඒකට විරුද්ධ නැහැ. තේරුම් ගත්ත කුණු ඒක ඉස්සරලා ඉවරයි. දුන්න මිනිහා එක්කවත් ඒ කුණු පාසලේ එක්කවත් නෑ විරෝධයක් නෑ. ඒකට කලින් දෙකලා. එතකොට එයා දුක් විඳින්න තියෙන සංවැදී දුක් විඳින්න ඉඩක් නැහැ. අරවා දුක් නොවිඳින සායලට සිතිවිලි සංවිධාන කළා නිසා. අන්න ඒකයි ඒකට අමෝහ කියලා කිව්වේ හැම වෙලේම ඔය මට්ටම ගෙනියන්න ගෙනින මතක ලැබෙන සියල්ල එක එක්කම ජීවත් වෙනවා. මේ විදිහට මට ඕනේ කියලා මම හිතන්නේ. මට ඕන පිළිවෙලක් නැහැ, ලැබෙන පිළිවෙල. ලෝභය නැහැ. මොන විදිහේ කටුගොන්න විරෝධයක් මට නොගැලපෙනයක් වුණාට විරෝධයක් මම ඕනෙක පිළිගන්න අන්න ඒ දෙක මෙහෙම සිද්ධිය යුතුයි කිය යම් කුදි සිතේ දිනන අන්න ඒක ගැන අමෝහය එහෙනම් කරන්න තියෙන වැඩ දෙකයි ඒක පවත්වා ගැනීම මතක තමයි අමෝහයෙන් පවතින්නේ එහෙනම් එතකොට සුඛයේ දුක්ඛය දුක් සුඛයේ සුඛයත් සුඛයේ දුක්ඛයත් අන්න දැන් මේ ධම්මදින්නාවගේ පිළිතුරු මිශ්‍රහට ආවා. ඊළඟට ඊළඟට අහනවා දුක්ඛයේ සුඛය මොකද්ද? දුක්ඛයේ දුක්ඛය මොකද්ද? අන්න ඒකයි ඊළඟට. දුක්ඛයේ දුක්ඛය මොකද්ද? දුක්ඛයේ සුඛය මොකද්ද? එතකොට දුක්ඛයේ සුඛය කතා කරනකොට ඒක අර වගේ පැටලුම් ලෙහෙන ක්‍රමයකට මේ ධම්මදින්නා ඒන් වහන්සේ පිළිතුරු දුක කියන්නේ උසුලන්න බැරි වින්දනේ උසුලන්න බැරි වින්දනේ දුක්ඛයි ඒක දුක්ඛ කියන શબ્දය ආවේ කොහොමද දූෂණයක් කරමින් ක්ෂය වෙන්නේ අපේ ජීවිතේ සම්දායඳලා අයිතිවාසිකම් ක්ෂය වෙවි නැති වෙවි යනවා අපේ පුංචි අජවාසිකන් නැති වුණා කර්ම අජවාසිකන් නැති වුණා කොහොම මොහොම නැති කියලා අන්තිමට නාට්‍ය අජවාසිකමත් නැති වෙනවා නැරිලා. ඒකට කලලේ අජවාසිකම් නැති වෙනවා ළමයි වෙනවා මේ විදිහට අජවාසිකම්. ඒකයි මේ දැන් අපේ මොහොතේ මොහොත අයිතිය නැති කියනවා මේ හැම වෙලේම ඔල්ලෝසු කට්ට යනවා වගේම අපේ අයිතියක් නැහැ. ඒ අයිතිය නැති වෙන කාලය තුල අපි තවත් කරච්චලයක් දුක් විඳින්නේ අයිති නැති වෙන්නේ අපි. දුක් විඳින්න අයිති නැති. පාඩික. එතකොට ඒ දුක් විඳින්න අයිති නැති නේ කියන සිද්ධිය තනිකර වචනයේ ශබ්ද දෙකකින් දුක්ඛ කියලා කියනවා. දැන් අපි ඕනම අවස්ථාවක අපි ඒ විදිහේ පීඩන තියනනම් අනේ මගේ ජීවිතේට යනවා. ඒ ඒ ටික කාලවත් මම සතේ නෙමෙයි. මේ ජීවිතය මරණය කරා ගමන් කරනවා. ඒ ටික කාලවත් මට සැනසෙල්ලක් නෑ දඟලන් වෙලා තිනවා කරන් වෙලා තිනවා මහා සටනක් ගිනියක් වෙලා. ඒ ඔක්කොම මට දුකයි. මට උසුළු උහුලන්න බෑ. ඒ දුක්ඛය කියලා කිව්වේ උසුලන්න බැරි දැනීමට කියනවා දුක්ඛය කියලා. උසුලන්න බෑ. ඒකට දුක්ඛය කියලා අපි කියන්නේ. ඔය කියන්නේ මේ කෙනෙකු ඒ දුක තීනක දුකයි කියනවා. තේරෙන්නේ. තීනක දුකයි. දුකයි කියලා කිව්වේ ඒකයි. දුක තීනකයි දුක. ඒක දුකේ සපත් තියෙන. ඒ දුකේ සපත් තියෙන කිව්වේ දුක අස්සෙන් සපක් වෙනවා කියන අවස්ථාව පෙන්වුවා. යම් වෙලාවකද ඒ දුක නැති වුනේ. ඒ පීඩා දීපු සත්‍ය එයාගෙන් අයින් වුනේ යම් වෙලාවකද එතන සපයි. දැන් යම් කිසි ඒ බලාපොරොත්තුව නෑ බලාපොරොත්තු වෙන්නේ සිද්ධිය කෙලිච්ච ආකාරය වෙනස් වෙච්ච එක. ඒක කියන්නේ විපරිණාම. බලාපොරොත්තු එහෙනම් සැපින්දින වලට බලාපොරොත්තු අයින් කළොත් දුක් වෙන්න පුළුවන්. දුකින් ඉතුරු අනේ මට දුක් ඕනෑ කියලා හිතන් කිව්වොත් සැප වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. ඒක රෝමනා කරන අයිතිවාසිකම් සංවිධාන උන හැටි අන්න විපරිණාමය කියන්නේ ඒ දුක් දෙමින් සිටපු තත්ත්ව වෙනස් වෙච්ච හැටි සැපටපත්. එතකොට එයා කියනවා සැපයි මට දැන් සැපයි. මොකද ඔබට සැපේ ඉන්නේ? අර දුක නැති වෙච්ච එක. එතකොට ඒ දුකනේ සැපය ආවේ. දුක දුක නිසායි සැපය. එතකොට අපි පොදුවේ ගත්තොත් මේ සැපේ කියන මොහොතේ දිවොත් දුකෙන් අයින් වෙන්නේ සැප පීනයි කියන්නේ දුකක් මට දුකට මාව ගොදුරුනේ නැහැ කියමින් ඉන්න එකයි. දැන් නම් සැපයි කියේ දුක් විඳින්න ඉඳලා ඒ දෙවිච්ච එකයි. එතකොට අපේ මේ නිගමන දෙකයි ලෝකය මිනිසෙකුට සත්වයකට කාටත් දෙන්න තියෙන්නේ. අද මට සැපයි නැත්නම් දුකයි. එයායි කියන්නේ මොකද්ද? වේදනාව විග්‍රහය. ඒ වේදනාව කියන්නේ මොකද්ද? රත් වීම විග්‍රහයක් කියන්නේ. අපි උෂ්ණත්වය විග්‍රහ කරමින් රත් වීමත් තේජස තේජෝ ධාතුව විග්‍රහ කරමින් තමයි මුළු ජීවිතේම පාවිච්චි ආයි රත් වීම නිසා දෙන নানা ආකාරවල පිච්චිලි වල උහුලන්න පුළුවන් හරිය සැපේකෝ බැරි හරිය දුකයි දැන් උණුසුම් වතුර ටිකක් බොනකොට වේදනාවක් මදාරව ගන්නයි උණුසුම් වතුර ටිකක් බොන්නේ. ආ ඒ වතුර ටික හොඳයි. උතුරන වතුර ටිකක් දුන් අපොයි. කටපිච්ච. ඒ මොකද ඒකේ උෂ්ණත්වය වැඩි. අපි මේ විග්‍රහ කරන්නේ මොකද්ද? ජීවිතය පැවැත්වීම සඳහා අවදි වෙලා ක්‍රියා කරන තේජසක් විග්‍රහ කර කර ඉන්න අපි මුළු දවසම ඕකයි කරන්නේ. වෙන කිසිවක් නෑ මුළු දවසම ඒක විග්‍රහ කරමින් ඒකට සාත්තු කරමින් ඒකට নানা ආකාරවල උපකාර කරමින් මොකද මේ තේජසක රත් වීමක ඔතෙන්ද බස්සල අපිට ඔය මොකද්ද ඔය මහා කරන් ලොකු වැඩේ ජීවත් වෙමින් කියලා පෙන්වන්නයි මේවා ඔක්කොම විසුරාරින්නේ මේ උත්තම එතකොට දැන් අපිට පේනවා සුඛය දුක්ඛය සංවිධාන වූ හැටි දුක්ඛය තුලින් සුඛය සංවිධාන වූ හැටි එතකොට උපේක්ඛාව උපේක්ඛාව කියන්නේ සුඛ දුක්ඛ දුක්ඛ කියන හැඟීම් දෙකම ඉන්න මේක සුඛයි මේක දුක්ඛයි කියලා එයාට හැඟීමෙන් නෑ මේක සුඛී කියලා තෝරන්නත් බෑ ඒ එහෙම හැඟීම ඒ වේදනාවෙන් මතුවෙන්නේ නෑ මේක දුක්ඛයි කියලා හැඟීමක් කියලා අදහසක් මතුවෙන්නේ නෑ ඒ මොකද්ද මේ මධ්‍යස්ථ කියලා කිව්වේ අර දෙකින් අයින් කරපු ඊටාම සෞම්‍යත්වයට ආපු චිත්ත මට්ටමක ප්‍රකාශයක් තමයි මේ උපේක්ඛාව කියන්නේ. එතන සුඛයත් දුක්ඛයත් කියන විග්‍රහ කිරීමට තරම් තීන විග්‍රහ තීන දැනීම් ප්‍රමාණේ දැනීම් දැනීම් ප්‍රමාණේ මට්ටම ඊටාම සීන්තලක් තත්ත්වයට ගියාට පස්සේ අපි ගම්මු බලන්න අර එක්තරා මධ්‍යහත් අවස්ථාව මධ්‍ය හිස් අවස්ථාව ආකාසානං ඡායතනි කියලා වචනයක් කියන මේක හිත හිස් වගේ දැනෙන මුකුත් නැහැ දැනෙනවා මේ අපි අවස්ථාව ගමු නිදසුනක් වශයෙන් ඈ ඒ අවස්ථාවේ මුකුත් හොඳයි කියන්නත් දන්නවද දැනෙනු දැනෙනවා වගේ හිස්කමක් එක්ක සිත තියෙනවා සුඛය කියන්නත් බෑ දුක්ඛය කියන්න. මෙතන සුඛ දුක්ඛ දෙක මොකද්ද කියලා අන්නයි. එතන සුඛය කියලා කිව්වේ එතන සුඛය කියනවා දැනෙනවා නම් දැනෙනකම් එතකොට දැනෙන අවස්ථාව යට සුඛයි නොදැනෙන අවස්ථාව යට දුකයි කියුවා ආයේ මොකක්ද ඒ කියන්නේ මොකක්ද? ඒක ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකේ විග්‍රහය ඒකයි. උපේක්ෂාවද සිත දමනාගත්ත උත්සමයා. එයා හදනවා ඒ උපේක්ෂාවම නිමිත් උපේක්ෂාරමුණේ. උපේක්ෂාරමුණේ කියන්නේ මධ්‍යස්ථ සිතේ ක්‍රමයෙන් ඒ ආදර්ශ ඒක උපකාර කරගෙන කෙලස් නැතිීමේ කෙලස් නැතිීමේ මගට තල්ලු කරමින් යන එක්කෙනා එයාට ඒක ලොකු සැපක් මේ මධ්‍යස්ථ සිට තේරුණාද අවුරුදු සාමි මම ප්‍රතිපදාව කියන එක දුරුන්න මහාන්ද නෑ නෑ ඒක වෙන එක. එතකොට දැන් අ මෙතන මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි මේ මදහත් සිතක සුඛ දුක්ඛයි මේ කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඒ තනත්තා ඒ මධ්‍ය සුඛ දුක්ඛ දෙකින් තොර වූ ස්වરૂපයක් ඇති සිටේ. සම්පූර්ණයෙන්ම අර තණ්හා රති රාග කියන යම් ලෝකද සම්බන්ධ කරන ක්ලේශ මට්ටමක් තිබේ නම් ඒක අත්හැරීම සඳහා ඒක සොයලා ඒක මකා ගැනීම සඳහා නැති කිරීම සඳහා එයා විදර්ශනා වඩන අවස්ථාව සොයන අවස්ථාව ඒකේ සුළුමන හේතු මේ මේකට සම්බන්ධව පවතින යම් ධර්ම සමූහයක් ඒවා හොයමින් සිටින අවස්ථාව එයාට සමසිරිදායක අවස්ථාවක් සැනසිලිදායකයි කියේ. එයාගේ අර ජීවිතෙන් ජීවිතේ දුක මුදව ගැනීමට ලබාගත යුතු උපකාරය මේ තුලින් ලබා ගන්න පුළුවන් නිසා එයාට මහා ලොකු සතුටක් මේ දර්ශනේ තේරුණා ඈ ඒ කාර්යය අවදි කෙලෙස් කියන ඒක හොයන වෙලාවේ කෙලස් තියෙනවා. ඒ කියන්නේ හොයන්නේ කෙලස් නේ තමයි හොයන්නේ. ඒ පුංචි කෙලස් අල් ලොකු තැඹි තැඹි නෙවෙයි සියුම් සියුම් කෙලස්. ඒක තමයි මේ හොයන්නේ. ඒ හොයන්න මේ දර්ශනය දෙන්න ධෛත මයික්‍රොස්කෝප් එක මේම කරකවල ලැන්ස් එකට ස්පෙසිමන් එකට දානකොට ඒකේ කරුණු පේනවා නම් කරකෝ කරකෝ බලනකොට කරුණු පේනවා නම් ඒ බලන එකට සන්තෝෂ. සන්තෝෂ කියන්නේ දැන් පුළුවන් මේක හොයන්න විසඳීලා. පේනවනේ. ඔය අතරතුරේ ලෙන්ස් එක ගලවිලා ගියේ නැත්නම් අඳුරු වුණා. ආයි ඔක්කොම ඉවරයි. දැයිද මුලම මොකක් කරන්න? අන්න ඒ වගේ අර උපේක්ෂා සිටේ දර්ශනේ මගරිච්ච ඇති උපදිනවට දුක. ඒ කෙලෙස් නිසා. කෙලෙස් වලට බුද්ධ යනවා කරන්නේ. කෙලෙස් නැත්නම් ඔය ඔක්කොම ඉසු කරලා දාන්න කයින්ද බෑ. ඊළඟට ඒකවල දැන් ඒ වගේ අර උපේක්ෂා සිතේ අර මඳහත් සිත පවතින අවස්ථාවේ සුඛ දුක් අර දර්ශනය කරමින් ඉන්න වෙලාවට මොන හේතුවක් නිසා හෝ එහෙම අපිට කියන්න බෑ මොන හේතුවක් නිසා ඒකට හේතු තියෙනවා කාමච්ඡන්දාදී ඒ හැඟීම් අස්සින් එන්න පුළුවන් ඒක නිසා මේක අඳුරේනේ ඒ වෙන්නේ අර අර දර්ශනේ අර බලපෙක්කනට වගේ තමයි. එච්චර හොඳට පෙනිපෙනි තිබුණා. හුඟක් කාරණා මම දැක්ක. ඒ ඒ එහෙම ගියානම් මට හුඟක් ලොකු ප්‍රයෝජන ලබන්න තිබුණා. කොහොම අඳුරුණා. උපේක්ෂාව නොපෙනීම දුකයි. නොදැනීම දුකයි. ගැනීම සැප. ආන්න එතකොට මේ මේ වේදනා රටාව ඇස්සේ ආ මේ කවුද විසාක විසාක විසාක අහනවා ඔය කියන සුඛය ඇස්සේ තියෙන්න පුළුවන් මොන මොන ක්ලේශේ නැත්නම් අනුශය වශයෙන් ඔය සුඛ වේදනාව අල්ලගෙන සම්බන්ධකම් පවත්තන්නේ ඉන්නේ මොන අනුශය ධර්මයේද කියලා. අනුශය කියන්නේ ක්ලේශ හතෙන් එකක්. එතකොට මෙතෙන්ද එන්නේ එතකොට මේ පෙන්වන්නේ මොකද්ද මේ එදා ඒ දෙන්න කතා කළේ අපි නිසයි කතා කළා. අපිටයි මේක ප්‍රයෝජන. ඒ අයගේ කතාවල් වලින් විකාශනය වෙච්ච, පැතිරිච්ච ධර්ම හැඳින්වීම අපටයි ප්‍රයෝජන. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? ඕනම තැනක සුඛයක් කෙනකොට එතෙන් එන්නේ දැන් සාමාන්‍ය ටිකක් යමක්කමක් ඇති. මේකට යනකොට ඉස්සෙල්ලා ඉන්නේ මොකද්ද? ලොකු දෙයකට බල්ලෙක් එන්නේ. බුරා. නේද මාත්‍ය? ඔව්. දරුවා ගන්නකොට ඉවරයි. ඒ වගේ මෙතන පෙන්නනවා සුඛය එන කොටම රාගය එනු ඇති. රාගය එන. දැන් මේ මොකද පෙන්නන්නේ? රාගය නැතුව සුඛය පාවිච්චි කරපු කරන කොටයි සුඛය පවත්න්නේ. අර රාගය තමයි විනාශය කරන්නේ. කිසිම සුඛයක් එක්ක ලොකුම නෑ සම්බදකමක් ඇති ලොකුම නෑ සම්බදකමක් ඇති අංශේ ධර්මයක් තමයි අර රාගය රාගය කියන්නේ මොකක්ද තවත් ඇත්තම හොඳයි කියන එකයි රාගය කියන්නේ රාගය කියන්නේ ඒක එහෙම තියනවා නම් හොඳයි කියලා ඒකත් එක්ක බැඳෙන ගතිය. රාගය ආභයති සුඛය. දුකේ නැති ස්ථිර වශයෙන් පවතින සුඛයක් නෙවෙයි. සාවකාලික සුඛයක් තමයි නිකන් වැළෙන සුඛයක් තමයි රාගයත් එක්ක තියෙන්නේ. ඒයි සම්පූර්ණ සුඛේ මතුවෙන්න දෙන්නේ නැහැ. අර රාග චේතනාව නිසා ඒකාස්සේ ඒක පවත්තන ගතිය තියෙන නිසා පුංචි සුඛ දුක් ස්වરૂපයක් සම්පූර්ණ සුඛයට සම්පූර්ණ එන්න මුදෙන ගතියක් වාගේදී කුසල සිතේ තියෙන කුසල සිත සුඛයි අංග සම්පූර්ණ නැහැ ඊටත් වඩා සුඛයි ලෝකෝත්තර කුසලයේ මොකද රාගය නැති නිසා එතකොට මේ මේ මතක් කරන්නේ මොකද? අරක මේ හතුර මේකට එක්කාසු නොවෙන්න වග බලා ගැනීමට මතක් කර දීමක් වෙන්න. එතකොට ප්‍රඥානවා දුකේ සීන අනුශේ ධර්මයේ මොකක්ද? එකත් එක්ක. දුකේ සීන අනුශේ. එතනවා පටිගයයකට. පටි පටිඝ කියන්නේ දුක්ඛය තමන්ගේ ජීවිතයට આવොත් මිශ්‍රම වේදනා මතුවෙච්ච හැටි ඒක පවතිනකම් දුක්ඛ විරුද්ධලා ඒකට විරුද්ධ වෙන්න වෙන්න හරියට අර හිමි නිවන්න පැටල ගන්නවා ඒකට විරුද්ධ වෙන්නේ නවත්ත ගන්නයි විරුද්ධ වීමම දුක වර්ධනය වෙන්නේ. එතකොට දුකේ සහය කාර්යය සම්බන්ධ වෙන එක්කන ඒක පවත්තම් උදව් වෙන්නේ පටිගයයි. එතකොට එයින් පොඩ්ඩක් මොකද්ද? දුක කාට විරුද්ධ වෙන්න එපා. ඒක මේ අවස්ථාවේ පිළිගන්න. කවුරු හරි කණේ කාට වෙලා බෙලිකල් දානවා. ඒකට පටිගය කියන්නේ ඒ දෙලෙක්ක ගහනකොට අකමැති වුණොත් දෙලෙක්ක නැවතුවත් තාම කේන්ති. තාම දුකයි. ඒ ඒ කොල්ල දෙලෙක්ක ගගහන් ජීවා. දෙලෙක්ක තීසක. මෙයා තාම දුක්කේ. එහෙනම් පටිගේ කායක දෙලෙක්ක එක්කයි දෙලෙක්ක tabd එක්කයි දෙලෙක්ක ගහපු කෙනයි. ඒ තුනම තියෙන. දැන් යම් කිසි දෙයක් අරමිනිය කනගා දෙලෙක්ක ගහනකොට ආ බෙලෙක්කස. අය ගහපු මාත්‍රි එහෙම හිටියොත් බෙලෙක් හඳ වෙනකොට අර භ්‍රමණයෙන් ලැබෙන රින් රිදුම වින්දනය විනා සිත මතකන දුකක් නෑ. ඒකට අර චේතසික සුඛය කියලා. එයාට පටිගියක් නැති නිසා එයාගේ දුක් වේදනාව පවතින්නේ. අන්න පෙන්නවා ගම්බරතරම් වාගේ පෙන්නනවා දුක අයින් කරන්න නම් පටි දුකට ඒ සිද්ධියට විරුද්ධකම් නොකරන්න යම් කිසි කෙනෙක් බයින නෑ විරුද්ධ වචනයක් හෝ හැසිරීමක් හෝ කතාවක් හෝ ඉරියව්වක් හෝ පැවැත්වෙ නැත්නම් ඉන්නේ කියන මේ මොකද මේ පොල් පිටකට බනින්නවයි කිසි වැඩක් නැහැ කියලා යන්නේ එතකොට එයින් කියනවා අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙන යම් යම් ධර්ම ස්වરૂප එක්ක අපේ ජීවිතේ පාවිච්චි කළ යුතු කොහොමද කියන්නේ. මොකද දෙන්නේ ලොකු වැඩක් නෑ කුංචි වැඩේ තියෙන්නේ. ඒකට සපක් ආවම ඒක නිකන් ආ එල්ලෙන්න ඕනේ ඒක විඳින එකයි යන්නේ. ඒ විඳින්නේ නවතින වෙලාවට නැවතිච්චාව එකකම මම. දැන් කවුරු හරි. හොඳ සින්දුවක් කියන බොහොම මිහිරි. මේ සින්දුවට කිසිම දෝෂයක් කිසිම පාවක් නැහැ. අවසිද්ධ වෙන්නේ මේ මිනිහා තව ටිකක් ඕක හොඳට ඇදලා කිව්වොත් හොඳයි. තව ටිකක් වෙලා කිව්වොත් හොඳයි. ආදී වශයෙන් කියනකොට අර ලැබෙන සැපෙන් ජීවත් වෙන්නේ නැහැ මිනිහට. එයා මෙතන සංවිධානය කරනවා අර සින්දුව. බලනකොට සින්දුව කියලා ඉවරයි මිනිහා කැපෙන්නලා නැහැ මිනිහා සින්දුව සංවිධානය කරනවා. ඕකට රාගය කියන්නේ. එහෙනම් ඒකට අර කැපෙන්නේ වෙලාවක් නැහැ. ඒ මිනිහා නිකන් උන්නුගම මතක් මේ කිව්ව සින්දුවක්. ඔන්න දැන් මෙයා වාර අරගෙන ඒක සංවිධානය කරනවා ටිකක් ඊට වඩා හොඳට කියපන්. ඒක වැඩි කියාගෙන හිටපන් මං අහගෙන ඉන්නකම්. තාම මිනිහා ලෑස්ති වෙනවා අහන්න සින්දුව කියලා කියලා. ඔන්න අපිට වෙන වැඩේ. ඇයි ඒක යන විදිහට භුක්ති විඳන ඉවරයි. ලැබෙන විදිහට ගන්නේ ගන්න අපි හැමදාම ඕක. එතකොට ඔන්න පටිගේ විචින් දුක රඹවන හැටි. ඊළඟට උපේක්ඛාව අවිජ්ජාව නිසායි කියතියි. උපේක්ඛාව වෙනස් කිරීම. නැත්තම් ඒකේ ඒකේ අවිභාවය කිරීමේ හේතු වෙන්නේ ඒකත් නරක කරන්නේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් ඒ උපේක්ඛ සිත විද්‍යාත්මක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ උපේක්ඛාව අත්‍යත සිංහල සුඛ රසය සුඛ හැඟීම විද්‍යාත්මක උපේක්ඛාවට ආවන් පස්සේ ඒ ආපු මට්ටමේ ඉඳලා ඉන්නහට යාළු ජීවිතේ තවත් රසවත් කරන් රසවත් වුවාම ඒ සියලු දුක නිවන මට්ටමකට ගත්තොත් අන්න විද්‍යාව. මේ අවිද්‍යාව නිසායි මේක එතන හිර වුණා අන්තිමට උනේ වෙන්නේ මොකද්ද? අස සමහර වෙලාවට අසංඥ තත්ත්වයට යන්න පුළුවන් කි. මොකද දැන්? අසංඥ තත්ත්වයට යන්න. ඒ අවිද්‍යාව නිසා. මෙතෙන්ද විද්‍යාව දාපු හැටි ආයි ඊට වඩා හොඳ තත්ත්වයක් දාන්න. ඔය රහත් ඔය රහත් සිත පාවිච්චි රහත් කියන මේ ඇතුළත දෙත්‍රිම් පයින් හිටනවා ඒක නෑ. මොකද විද්‍යාව පාවිච්චි කරනවා. වේඛාවටපත් උනේ ලෝභජීෂ දෙක නැති කළා. සිතේ තියෙන ගොරෝසු මට්ටම් බස්සලා සෞම්‍යත්වයට සුඛ දුක්ඛ නොදැනෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු දියුණුවක්. නමුත් මින් එහාට යන්නේ එතන ඉඳලා විද්‍යානුවන පාවිච්චි කරමින් ඒකේ තවත් ඉතුරු තියෙනවා හලනකට අන්න අරහත් කියන්නේ බැඳීම් කඩන්න පුළුවන්. බැඳීම් කැඩෙනවා. ඒ බැඳීම් තමයි අර අවිද්‍යාව නිසා යන්නේ. විද්‍යාව දාල බැඳීම් කරපු හැටි එයාට වෙන. එතන ඔන්නෝකයි වේදනාව පිළිබඳව විග්‍රහය කොයි ඒ සූත්‍රයේ ඇහුවේ. ඒක නිසා දැන් අපේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියන්නේ වේදනාව. නෑ හදන්න යන්නේ වේදනාව. තරම් දෙන්නේ වේදනාව උහුලගන්න බෑ. මේ හැම එකක්ම කරන්නේ වේදනාව උහුලගෙනයි වේදනාවේ සුළු මුලෝකයි. ඒ වේදනාව පිළිබඳව ගතියුතු කර්ම ඔය ආකාරයෙන් තේරුම් අරගෙන කිසි විදිහට පාවිච්චි කරොත් එයාගේ ජීවිතේ සියලු දුකින් මිදුණා වූ අමා මහ නිවනටපත් කරගන්න පුළුවන්. ඒකද යම් කිසි දෙයක් මේ ගැන අහන්න ප්‍රශ්න තියෙනවනේ මොනිවක් අහන්න. <laughs> වේදනාව කියන්නේ උපදින සත්‍යයෙන් සමාත ධනවන ප්‍රමාණයයි දැනීමයි සංඥාව කියන්නේ ඒ සත්‍යයේ තියෙන අංශක ප්‍රමාණය දැන් වේදනාව කියන්නේ එක එක ආකාරවල ඒ වේදනාව එක එක ආකාරවලට මත්තන් වෙන්නේ මේ සංඥා එක එක ප්‍රමාණ සංඥා ඒ කියන්නේ කුෂ්ණාංශක අංශකේතයි සංඥාව කියලා පාළියෙන්. ඈ දැනෙන වේදනාවයි වේදනාව දැනෙන ගමන ඒ සමගම ඒක ප්‍රමාණයක් දැනෙනවා. ඔව් ඒක. හොඳයි වෙන්නතුනි මේ ආකාරයෙන් අපි මේවා විහිසුලෝ හඬලා කියන මොකද අර සුඛ සුඛ දුක්ඛ කියන පදවලදී අපි පෙන්වුවා සෝය දීන් දෙමින් අපි යනවා දුකක් දෙමින් අපි අභාවයට යනවා. ඒක නිසා ඉක්මන් කිරීමෙන් මේ පුංචි කෑලි ටික තාම සුළු කොටස් කීපයක් සකස් කරගත්තද කොයි වෙලේ ගියත් දැන් කමක් නැහැ කියලා කොමුස්සන් දුන්නා. නැත්තම් කොඩිය මෙව කරගෙන තාම නැහැ නේ ලෑස්තියක් ඕ කට්ටිය ඇවිල්ලා නැහැ නේ වගේ මේ හිර කරගෙන ඉන්නවා පෙන්වන්නේ නැහැ කොඩිය. අර පැත්තට ආපු හැටි යාදානතු කොඩිය උස්සනවා තෝරන වෙලාවට. දැන් මම ලෑස්තියි. ඔතෙන්දෙන්දයි අපිට ඕනේ නැත්නම් rahat වෙන්න දෙන්න බෑ. ඒ කියන්නේ මට බැරි එකයි මං කියන්නේ වෙලාවට පුළුවන් ගන්න. ඉතින් ඒක නිසා ඒකයි මේව අහගනිමින් මේ තරම් උනන්දුවෙන් තියෙන්නේ. මේ අය වාසනාවන්තයි. ඒ කියන්නේ මේවා වෙන හිතක් කැදීල ලොකු වාසනාවක්. නිධානයක් හම්බුණා. ඒක නිසයි අහන්න පුළුවන් වෙන්නේ. අහන නිසයි පිළිවෙත් පුරන්න පුළුවන් වෙන්නේ. පිළිවෙත් පිළිම නිසයි සැපේවා. එම නිසා එවැනි දීර්ඝ වාසනාවන් පිළිසකට සිදුවෙනා වූ එවැනි යහපතක් දක සතුටින් ඉන්නීට මොහොතේටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයට ගන්න ස්ථානවලට අපාවැසුරු කරනා ස්ථානට අභිප්‍රෝත් සියලුම ජීවරාජ සමූහයා මේන් සතුටටපත් වේවායි පින් අනුමෝදන් වෙත්තා මේ ජීවරාජ සමූහයාගේ ආශිර්වාදයෙන් මේ සෑම සෑම දිනකට ලැබීමේ තම තමන්ගේ ජීවිතය හැමදේ ගමන් කරගෙන ජීවිත සම්සිල් උදා කර ගැනීම සඳහා ඒ අධිකාරයක් කළ යුතු උපකාරයක් කරත්වා. ඒ විවිරා සමූහයාට තම තමන් නමින් නැසීමේ පරිලෝකී මෞඛ්‍යාදී සීලමනාතු අධ්‍යාද අද්භූත පින්තුන්ලක් දෝසතුන්ලක් තම තමන්ට මේ සත්‍යයේ රාම්දෙන්න සීල් දුක් නිවාරණා අමාමා නිවන් පිණිස හේතු වේවා යන සිත ඇති කරගෙන සත්‍යවතා ධම්මේ කියන දාර්ශනික දෙවියන්. ආකාශත්තාදී ඥාතීන් දෙන්න ගම්බේ ඥාති